වොත් වුච්චති භික්කවේ සම්මා ආජීවෝති සදහති පින්වතුනි සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මගින් විකාශනය කරන ධර්මදේශනා මාලාවේ අදට નિયમિત ධර්මානුශාසනාව මේ උදෑසන ශ්‍රවණය කරන්නටයි මේ કોઈ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ ලෝකේ සැඟවී තිබෙන චතුරාර්ය සත්‍ය ලොවට හෙළි කළා. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ ලෝකයාට චතුරාර්ය සත්‍ය පෙන්වීම සඳහා මේ කොයි කවුරුත් දන්නවා බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන වැඩහිටියක් නැතත් මේ ලෝකේ හැමදාම පවතින ඇත්ත හතර දුක දුකට හේතු දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට පෙන්වන්නේ. මොකද ලෝකේ ජීවත් වන මිනිස්සුන්ට ඒ චතුරාර්ය සත්‍ය Taman විසින්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා ඒ චතුරාර්ය සත්‍ය දැකලා ලෝකයට පෙන්නනවා මෙන්න මේ මේ காரணා දුක් මෙන්න මේ හේතුවයි ඒ දුක හටගන්න ප්‍රධාන කාරණා ඒ හේතු වෙච්ච තණ්හාව දුරු කිරීම නිර්වාණයයි ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්න මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ බුද්ධ දේශනාව පරිශීලනය කිරීමෙන් මේ ලෝක සත්වයාට මාර්ගඵල අවබෝධ කරගන්න නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුහාමුදුරුව මේ ලෝකයට පහළ වෙලා අපට අප වෙනුවෙන් කළ යුතු වටිනාම කාර්යභාරය හැටියට ඒ උතුම් ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී පැහැදිලි කරනවා යංකෝ භික්ඛෝ සත්තාරා කරණීයං ශාවකානං හිතේසින අනුකම්පකේන අනුකම්පං උපාදාය මහණෙනි බුදුරජාණන් වහන්සේ නමක් විසින් මුළුමහත් ලෝකයා කෙරෙහි ශ්‍රාවකයා කෙරෙහි හිතෛෂී භාවයෙන් කරුණාවෙන් අනුකම්පාව උපදවාගෙන යමක් කළ යුතුය නම් තංගෝ කතම්මය ඒ කාර්යභාරය මා විසින් සිද්ධ කරන ලදී බුදුහාමුදුරෝ මේ ලෝකයට බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය වන ඒ චතුරාර්ය සත්‍ය සොයාගෙන ඒ ධර්මය දේශනා කළා ඒ ධර්මය දේශනා කළාට පස්සේ මුල මැද අග තුන් තැනම පිරිසිදු අතීත වත්මන් අනාගත කියන තුන් කාලයටම ගැලපෙන ඒ ධර්මය දේශනා කළාම ශ්‍රාවකයා ඒ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයට හිත යොමු කරලා බොහෝම කැපවීමකින් වීරයකින් යුක්තව තමන්ගේ චිත්තසංතාන තුල තිබෙන කෙලෙස් ධර්මයන් දුරින්ම දුරු කරන්න වෑයම් කළ යුතුය. ඒ සඳහා මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට පින්වතුනි අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා අපි වෙනුවෙන් චතුරාර්ය සත්‍ය සොයලා දේශනා කරනවා. ඒ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලා සසරේ නොඑක් නොඑක් දුක් වලින් පීඩා විඳින පිරිසක් හැටියට අපි ඒ සසර දුකෙන් එතර වෙන්න නිවන සාක්ෂාත් කරගන්න හිත්වල තියෙන කෙලෙස් දවන්න අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. අන්න ඒ අදිෂ්ඨානය අපි හැම කෙනෙක්ම මේ උදෑසනදී ඇති කරගත යුතුයි. උදෑසනින් මෙන්න මේ අදිෂ්ඨානය ඇති කරගෙන තමන්ගේ ජීවිත ගමන කොයි විදියටද ගෙන යන්න ඕන කියන එක පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපි බොහෝම වටින භවයක උපත ලැබපු පිරිසක්. මනුස්ස භවය කියලා කියන්නේ කොච්චර වටින භවයක්ද? බුදුහාමුදුරෝ දේශනා කළා ලබන්න අපහසු දුර්ලභ භවයක් තමයි මනුස්ස භවය කියලා කියන්නේ. එතකොට ලේසි නෑ මේ වගේ තැනක උපදින්න ලැබෙනවා කියන එක. උතුම් භවයක්. පෙර පින් කළ අයට තමයි මේ වගේ භවවල උපදින්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි පින්වත්නි මේ භවය උතුම් භවයක් උනත් පෙර පිනට ලැබෙන භවයක් උනත් නිවන උදෙසා කටයුතු කරන්න පුළුවන් භවයක් උනත් ගැටලුවක් තියනවා ඒ තියෙන ගැටලුව තමයි මෙච්චර උතුම් භවයක අපට ඉන්න ලැබෙන කාල සීමාව නම් හරිම අඩුයි. දැන් ඉබ්බෙක් වගේ සතෙක් ගත්තාම ඉබ්බට ආයුෂ ගොඩාක් තියෙනවා. මිනිස්සුන්ට ආයුෂ අඩුයි ඉබ්බට ආයුෂ වැඩි. එතකොට මනුස්ස භවයේ උතුම් උනාට ඉඳ ලැබෙන කාල සීමාව අඩු බව තේරුම් ගන්න ඕන. එතකොට උතුම් භවයක් අඩු කාල සීමාවක්. එතකොට මේ කෙටි කාල සීමාවක් තුල උතුම් භවයක සැරිසරන නිසා අපට ආධ්‍යාත්මික වශයෙන් ගුණවගාව දියුණු කරගන්න වහවහාම ක්‍රියාත්මක වෙන්න ඕන ප්‍රමාද නොවි. ඒ කියන්නේ ඒ සඳහා කටයුතු ආරම්භ කරන්න ඕන. ආධ්‍යාත්මික සෝය උදෙසා යමක් කරගන්න ඕන. නිවන උදෙසා යමක් කරගන්න ඕන. එතකොට උතුම් භවයක් අඩු කාල සීමාවක් වැඩ වැඩි භවයක් බවට මේ භවය පත්වන. වැඩ වැඩි කියලා කියන්නේ ආධ්‍යාත්මික සුවය ලැබීම සඳහා මහන්සි වෙන්න ඕන. ඒ ආධ්‍යාත්මික සුවය සඳහා මහන්සි වෙන්න ඕන නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා වෑයම් කරන්න පුළුවන් භවයක් නිසා. එතකොට ඒ වෑයම කරන්නත් ඕන ඒ වගේම මේ මනුස්ස ජීවිතයේ මරණයට පත් වෙනකම් ජීවත් වෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්නත් ඕන. එතකොට ඉගෙන ගන්නත් ඕන, හම්බ කරන්නත් ඕන, ඉන්න හිටින්න තැන් හදා ගන්නත් ඕන, කෑම කන්නත් ඕන, මේ එදිනෙදා කටයුතු ටික සමාජීය කටයුතු ටික කරනවත් එක්කම ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් වෙන්නත් ඕන. ඒ නිසා තමයි මම කිව්වේ අඩු කාල සීමාවක් වුණාට වැඩ වැඩි භවයක් කියලා. එතකොට මෙන්න මේ භවය තුලදී දැන් මේ අපි වර්තමානයේදී ඉන්න මනුස්ස ජීවිතයේ තුලදී ඉහළම ප්‍රතිඵල සාර්ථක කරගන්න සාක්ෂාත් කරගන්න අපි තුල දැඩි අදිෂ්ඨානයක් තියෙන්න ඕන. දැන් අද විශේෂයෙන් අපි කතා කරන්නේ මිච්ඡා ආජීවයෙන් සම්මාජීවය ගොඩනගන්න. ගොඩාක් වෙලාවට මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු පිළිබඳව කල්පනා කරාම සමහරු තමන් තමන්ගේ හිතට එන අදහස් පිටුපස ලුහුබඳිනව මිසක්ක ඒවා හරිද වැරදිද කියලා විමසන්නේ නැහැ. ඒක සූත්‍ර දේශනාවකදී ධර්මයේ පැහැදිලි කරන වටිනා කාරණාවක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා මේ ලෝකේ පුද්ගලයෝ වර්ග හතරක් ඉන්නවා කියලා. පළවෙනි පුද්ගලයා තමයි තමන්ගේ චිත්තසංතාන තුළ නරක නපුරු පහත් කෙලෙස් සිටිවිලි තියනවා. ඒ තියෙන නරක නපුරු පහත් කෙලෙස් සිටිවිලි නරකයි කියලා දන්නේ නැති මිනිස්සු. සමහරක් වෙලාවට සතෙක් මරන්න හිතෙනවා. මේ සතා මරණ එක හොඳ නෑ කියලා දන්නේ නැති මිනිස්සු ඉන්නවා. සමහරක් වෙලාවට සමහර ඉගැන්වීම් නිසා වෙන්න පුළුවන්. එතකොට මේ මේ කරුණු කාරණා මුල් කරගෙන තමන්ගේ හිත තුල නරක සිතිවිලි තියෙනවා ඒ නරක සිතිවිලි නරකයි කියලා දන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඔන්න පළවෙනි පිරිස. ඊළඟට දෙවෙනි පිරිස තමයි තමන්ගේ චිත්තසංතාන තුල නරක නපුරු පහත් කෙලෙස් සිතිවිලි තිබෙනවා. ඒවා නරකයි නපුරුයි දුක්ඛිත විපාක සඳහා හේතු වෙනවා අහිතකල ආදීනව වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා දැනුවත්ව වාසය කරන මිනිස්සු. එතකොට කෙලෙස් කෙලෙස් හැටියට නොදන්න මිනිස්සු ඉන්නවා කෙලෙස් කෙලෙස් හැටියට දන්න මිනිස්සු ඉන්නවා ඊළඟට තුන්වෙනියට නරක නැති බොහොම හොඳ සිතිවිලි ඇති. දන් දෙන්න හිතෙන, සිල් රකින්න හිතෙන, භාවනා ප්‍රගුණ කරන්න හිතෙන, අසරණයන්ට පිහිට වෙන්න හිතෙන හොඳ සිතිවිලි. ඒ හොඳ සිතිවිලි තියෙන සමහර මිනිස්සු ඉන්නවා ඒ හොඳ සිතිවිලි වල වටිනාකම දන්නේ නැතුව. දන් දෙන්න හිතිච්චක හොඳයි. දන් සිල් රකින්න හිතිච්චක හොඳයි. මේ හොඳයි කියලා දන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ හොඳ ගති ගුණ හොඳයි කියලා නොදන්න. ඒ වගේම හොඳ ගති ගුණ හොඳමයි කියලා දන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එතකොට අපේ හිතවල හොඳ සිතිවිලි පහළ වෙනවා නරක සිතිවිලි පහළ වෙනවා. දැන් පුද්ගලයෝ ගත්තෙන් පස්සේ මේ ලෝකේ පුද්ගල වශයෙන් හොඳ නරක පෘථග්ජනයන්ගේ චිත්තසංතාන තුල පහළ වෙනවා. ඒකේ හැමම තමයි. එතකොට පෘතග්ජනයි නම් ඒ පෘතග්ජන කියන වචනේම තේරුම කෙලෙස් වලට බර වුණා කියන එකනේ. එතකොට කෙලෙස් වලට බර වෙච්ච තැන ඉන්න පොහොදුන් පෘතග්ජනයෙකුගේ හිතේ නරක සිතිවිලිත් තියෙනවා හොඳ සිතිවිලිත් තියෙනවා. ඔබම ඔබ පිළිබඳව විමසීමක් කරලා බලන්න ඔබේ හිතේ හොඳ සිතිවිලිත් තියෙනවා ඔබේ හිතේ නරක සිතිවිලිත් තියෙනවා. හොඳ නරක දෙකම ඔය හිත්වල තියෙනවා. එතකොට දැන් ඔය නරක සිටිවිලි නරකයි කියලා නොදන්න මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. නරක සිටිවිලි නරකයි කියලා දන්න මිනිස්සු ඉන්නවා. එවැගේම ඔබේ හිතේ තියෙන හොඳ සිටිවිලි හොඳයි කියලා නොදන්න මිනිස්සුත් ඉන්නවා. හොඳ සිටිවිලි හොඳයි කියලා දන්න මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. එතකොට ඔබ කෝකටද අයිති කියලා ඔබ ඔබෙන්ම විමසන්න. ඔබේ හිතේ තියෙන නරක සිතුවිලි නරකයි කියලා ඔබ දන්නේ නැද්ද? දන්නවද? එතකොට දන්නේ නැති කෙනාට වඩා දන්න කෙනා උතුම් කියලා ධර්මයේ සඳහන් වෙනවා. නරක සිතුවිල්ල නරකක් නරක විපාක දෙන්නේ කියලා නොදන්න මනුස්සයාට වඩා නරක සිටිවිල්ලේ නරක විපාකයි විඳින්න වෙන්නේ කියලා දන්න මිනිස්සය උතුම්. හොඳ සිටිවිල්ල හොඳයි කියලා නොදන්න කෙනාට වඩා හොඳ සිටිවිල්ල හොඳයි සැපගෙන දෙනවයි කියලා දන්න කෙනා උතුම් කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අපි හැදෙන්න ඕන කොයි වගේ මිනිස්සෙක් බවටද කියලා තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. කොහොමද උතුම් කොටසට වැටෙන්න ඕන අපේ හිත තුල නරක නපුරු සිතිවිලි තියනවා ඒවා තිබුණට ඒවා නරකයි කියලා දැනගන්න ඕන සත්තු මරන්න හිතෙනවා හොරකම් කරන්න හිතෙනවා කාමයන් වර්ධව හැසිරෙන්න හිතෙනවා බොරු කියන්න හිතෙනවා සුරාව පානය කරන්න හිතෙනවා නරක දිවි පෙවෙතක කාලය ගත කරන්න ඒ නරක සිටිවිලි Tamange හිත තුල ඇති වෙනවා ඒ ඇතිවෙන සිටිවිලි නරකයි කියලා දැනගෙන ජීවත් වෙන්න ඒක උතුම් ඒ වගේම තමයි Tamange චිත්තසංතාන තුල ඇතිවෙන හොඳ සිටිවිලි මේ ලෝකේ ඕනම කෙනෙකුට අපි කොච්චර නරකයි කිව්වත් ඒ නරක මිනිස්යාගේ හිතේ හොඳ සිටිවිලි තියෙනවා එතකොට ඒ හොඳ සිතිවිලි හොඳයි කියලා දැනගෙන ජීවත් වෙන. ඒකේ වාසියක් තියෙනවා. දැන් බලන්න හිතේ තියෙන නරක සිතිවිලි නරකයි කියලා නොදන්න මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා හිතේ තියෙන නරක සිතිවිල්ල යටපත් කරන්න, පාගන්න, වනසන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ කෙනාට සත්තු මරන්න ඕන කියලා හිතක් පහළ වුණොත් ඒ කෙනා සතෙක් මරුවාම මොකද වෙන්නේ කියලා දන්නේ නැත්නම් ඒ මරණ එක මර මර යනවා. හොරකම් කරනකොට Tamanට මොන විපාකෙද විඳින්න වෙන්නේ කියලා දන්නේ නැත්නම් හොරකම දිගටම කරගෙන යනවා. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව තුළදී නරක සිතිවිලි ක්‍රියාත්මක වුණාට පස්සේ ඒ කෙනාට විඳින්න වෙන දුක්ඛිත ස්වභාවය පිළිබඳව දේශනා කරනවා. ඒක තමයි බුදුබණ ඇසිය යුතුයි කියලා කියන්නේ. දැන් මේ ලෝකෙ ගත්තාම සත්ව ඝාතනයේ යෙදෙන මිනිස්සු ඉන්නවා. ජීවිකාව කරගෙන තමන්ගේ ආදායම් මාර්ගයේ බවට පත් කරගෙන වාසය කරන මිනිස්සු ඉන්නවා. තමන්ගේ ආදායම් මාර්ගය හෝ වේවා තමන්ගේ දියුණුවට හෝ වේවා කියා සත්ව ඝාතනයේ යෙදෙන එක අනුමත කළේ නැහැ බුදුරජාණන් වහන්සේ. මොනම හේතුවක් නිසා හෝ සතෙක් ඝාතනය කරනවා නම් ඒ ඝාතනය අකුසලයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක මිච්ඡා ආජීවය. සත්ව ඝාතනයේ යෙදෙන එක. සත්ව ඝාතනයේ යෙදීම මස් මාංශ විකිනීම හිංසා පීඩා කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. හැම සතෙක්ම දඬුවමට බියයි හැම සතෙක්ම මරණයට බියයි කිසිම සතෙක් මැරෙන්න කැමති නැහැ දඬුවමට කැමති නැහැ අත්තානං උපමං කତ୍වා තමන් උපමාවට ගන්න මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ කැමතිද තැලෙන්න කැමති නැහැ ඔබ කැමතිද මරණයටපත් වෙන්න කැමති නැහැ එතකොට අපි කැමති නෑ වගේම තමයි සත්තුත් කැමති නෑ. බලන්න සුනාමි එනකොට මුහුදේ රළ එනවා දකින්නකොට මොන තරම් පණ බයකින් පණ කෙන්ද රැකගන්න ඕන කියන අදහසින් අර හිස හැරුණු හැරුණු පැත්තට මිනිස්සු දිව්වද අන්තිම මොහොත දක්වාම බේරෙන්න උත්සාහ කරනවා එතකොට අපි ඒ වගේම දඬුවමට මරණයට බයයි එලෙසින්ම තමන් තමන්ට උපමාවක් ඇති කරගන්න ඕන මම මරණයට බයයි නම් මම මරණයට බයතාවය දක්වනවා නම් ඒ වගේම අන්සත්ත්වයොත් මරණයට බයයි දඬුවමට බයයි අන්න ඒ ස්වභාවයෙන් කල්පනා කරන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ සත්ව ඝාතනෙහි යෙදෙනවා දැන් බුදුහාමුදුරුව දේශනාව තුළ සඳහන් කරනවා සත්වඝාතනී යෙදුනොත් මොකද වෙන්නේ? මොනම හේතුවක් නිසා හෝ සත්වඝාතනී යෙදෙනවා නම් ඒ සත්වඝාතනී යෙදිච්ච කෙනාට ලැබෙන ප්‍රතිඵලය තමයි දුගතිගාමී වෙන්න වෙනවා. සතර අපායේ උත්පත්තිය ලබන්න වෙනවා. සතර පායේ උත්පත්තිය ලබන්න වෙනවා කියලා කියන්නේ බොහෝ සෙයින් දුක් විඳින්න වෙනවා කියන එකයි. සත්ව ඝාතනෙහි යෙදෙනවා නම් ඒ කෙනාට සතර අපාය උපදින්න ලැබෙනවා. දැන් මේ වැරදි සිටිවිලි වැරදි කියලා දැනගන්න මේ උගන්වන්නේ. වැරදි සිටිවිලි ක්‍රියාත්මක කළොත් මට මොකක්ද වෙන්නේ? අර ඇති කරගත්තු යුතු බිය පිළිබඳව බුදුහාමුදුරු පෙන්නනෝනේ අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බය දුක්ගති බය කියලා. Taman tamanට මේ වරද කළාම චෝදනාවක් කරයිද? දැන් අපි සමහර වැරදි කළාම ආයෙත් කවුරුවත් ලෝකෙ ඉන්න මිනිස්සු එයා වැරදි කියලා කියන එකකුත් නැහැ. කොහෙන්වත් දඬුවමක් ලැබෙන එකකුත් නැහැ. නීතියෙන් දඬුවමක් ලැබෙන එකකුත් නැහැ. නීතියට හවු වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් තමන් තමන්ට මොනතරම් දෝෂාරෝපණය කරනවද සමහර වැරදි. ඇයි මේ දේ කළේ? රැට නිින්ද යන්නේත් නෑ රෑ නිින්දෙනුත් තමන් තමන්ටම දෝෂාරෝපණය කරනවා. කොහේ හැංගිලා හිටියත් තමන් තමන්ට දෝෂාරෝපණය කරනවා සමහර වැරදි කළාම ඒ බය තියෙන්න ඕන. ඒක ලේසි නෑ මානසික පීඩනයක්. උම්මත්තකයේ බවට පත් වෙන්න පුළුවන් මේ පීඩනය. වරදක් කළොත් ඒ වරද කළාම මම මට දොස් නගයිද? මොන පෞකාරයක්ද මේ වුනේ? ඇයි මේ දේ කළේ? Taman tamanට දොස් නගයිද? අන්නේ බිය තියෙන්න ඕන. ඊළඟට පරානුවාද බය. දෙමාපියෝ සහෝදරයෝ ඥාතීන් හිතවතුන් රටේ මිනිස්සු ලෝකෙ මිනිස්සු මට මොනවා කියයිද? මට පාර බැහැලා යන්න පුළුවන් වේද? ඔය වරදක් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕන. වරදි කරාට පස්සේ අර බන්ධනාගාරයට අරන් යනකොට මූණ වහගෙන ගිහිල්ලා හරි යන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් වෙන්නේ එහෙමනේ. කරන්න පුළුවන් නරක වැඩ කරලා කරලා පහත් වැඩ කරලා කරලා පොලිසිය බන්ධනාගාරයට අරගෙන යන්න බස් රථයට නග්ග ගන්න හදනකොට මූණ වහගන්නවා. ඇයි මේ මූණ වහගන්නේ? ලෝකයා මාව අඳුනගනි අඳුනගත්තොත් ඉන්න හම්බෙන්නේ ඕක වැරද්ද කරන්න ඉස්සෙල්ලයි එන්න ඕන. පරානුවාද බය කියන්නේ ඒකයි. ලෝකයා මට දොස් නැගයි. දඬ බය, දඬුවමට බිය තියෙන්න ඕන. නීතියට අවුනොත් මෙන්න මේ මේ විදිහේ දඬුවම් වලට මට මොහොන පාන්න වෙනවා. බලන්නකෝ පහුගිය කාලවල වලදී. දැන් කරපු වැරදි වලට අර දියණියක් දූෂණය කරලා ඝාතනය කළා. ඒ අයට අත්විච්ච ඉරණම ජීවිතාන්ත දක්වා සිර දඬුවම මරණීය දඬනය මේවා පිළිබඳ වර්ධ කරන්න ප්‍රථමයෙන් හිතන්න ඕන දේවල් මමට මෙහෙම දෙයක් මම කළොත් මට නීතියෙන් මේ මේ දඬුවමට මුහුණ පාන්න සිද්ධ වෙනවා අන්න ඒ බය තියෙන්න ඕන මිනිස්සු තුළ මේ ಜಾති ආගම් ભેදයක් නෑ මේවට කිසිම ಜಾති ආගම් ભેදකින් තොරව මේ කාරණාව තේරුම් ගන්න ඕන. මොන ආගමේ මිනිස්සෙකුණත් වැරද්දක් කළොත් Taman Tamanට පසුතැවීමෙන් දොස් නගනවානේ. මොන ආගමක જાතියෙක් කෙනෙක් වැරද්දක් කළත් ලෝකයා Tamanට දොස් නගනවා. නීතියේ දඬුවම තියෙනවා. ඊළඟට ඕනම ආගමක අපායක් ගැනත් කියනවනේ වැරදි වැඩ කරන මිනිස්සුනේ අපේ අපාය යනවා කියලා තියෙන්නේ කොල්කෙත් මේ හැම ආගමක්ම එකයි කියලා මම කියන්නේ නෑ වෙනස් එකින් එක වෙනස්. නමුත් කොච්චර වෙනස් වුණත් අපායක් ගැන කියනවනේ හැම ආගමකම. එතකොට අපායගාමි වෙන්නේ කවුද? වැරදි වැඩ කරන මිනිස්සු. එතකොට දුක්ගති බයක් තියෙන්න ඕන. මම මේ වැරද්ද කළොත් මට දුගති උපදින්න වෙනවා. නිරේගාමි වෙන්න වෙනවා. සතර අපාය උපදින්න වෙනවා. අන්නේ බය තියෙන්න ඕන. එතකොට හිත පිළිබඳව අවධානයෙන් වාසය කරන්න ඕන. එතකොට සත්ව ඝාතනයේ යෙදෙනවා නම් ඒ යෙදෙන කෙනාට මොකද වෙන්නේ? සතර අපායේ උත්පත්තිය ලබන්න වෙනවා. ඔන්න ආදීන භයානකයි. බැරි වෙලා හරි manuss ලෝකෙක උපදිනවා නම් ඒ manuss ලෝකෙ ඉපදෙන ඒ පුද්ගලයාට සත්ව ඝාතනයේ විපාක පස්සෙන් එනවා. මොකක්ද වෙන්නේ? උපදින භවයේ ආයුෂ අඩු වෙනවා. බොහොම කෙටි ආයුෂ ප්‍රමාණය. හරිම අඩුයි. විපාක. ද විපාක දන්නවනම් මදුරුවෙක් කැරකෙනකොට මදුරුවා මරන්නවත් හිතෙන්නේ නැහැ. දැන් මේ විපාක නොදන්න කෙනා මොකද කරන්නේ? මදුරුවේ කැරකිච්ච ගමන්ම ගහනවා. ඇයි? වමනාවක් ඇති කරගන්නේ නැහැ මදුරුවගේ ජීවිතේ බේරන්න. හේතුව බේරුවොත් Tamanට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව හඳුනන්නේ නැහැ. දැන් ඩෙන්ගු වදුර තියෙනවා ඩෙන්ගු වදුර කියලා ඩෙන්ගු මදුරුව මර මරා යන එක නෙවෙයි. ඒ බෝ වෙන්න තියෙන ඉඩකඩ අපිමනේ බෝ කරගත්තේ. ඒ බෝ වෙන්න තියෙන ඉඩකඩ අපි ඉවත් කරන්නයි උත්සාහ කරන්න ඕන. එතකොට දැන් සත්ත්වඝාතනීය දෙනවා නම් ඒ විපාක ලැබෙනවා කියලා දැනගන්න ඕන. හොරකම් කළාම දැන් හොරකම යන මිනිස්සු ඉන්නවා. ප්‍රසිද්ධිය කොච්චර හොඳ මොහොන තිබුණත් සමහරු හොරකම් කරනවා. ඈ පන්සල පල්ලි අඳුනන්නේ නැහැ හොරකම් කරනවා. එතකොට මේ හොරකම් කිරීම නිසා මොකක්ද වෙන්නේ? සතර අපාය උපදින්න වෙනවා. Tamanට සල්ලි හම්බුණාට වැඩක් නෑ මේ භවයේ විතරක් ඒ සල්ලි වලින් සමහරක් විට Tamanට අවශ්‍ය කරන ආහාර පාන ගෙවල් වලයට දුන්නට වැඩක් වෙන්නේ නෑ. මේ ජීවිතය හැමදාම ගත කරන්න හම්බෙන්නේ නැන්නේ කවදා හරි මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්න වෙනවනේ. එතනින් පස්සේ දුගතිගාමී වෙන්න වෙනවා. සතර අපාය උපදින්න වෙනවා. බැරි වෙලා හරි මනුස්ස ලෝකෙක ඉපදුනොත් ඒ කෙනාට තියෙන වස්තුව බොහොම ක්ෂණයෙන් විනාශ වෙලා යනවා. ක්ෂණයෙන් විනාශ වෙලා යනවා. කාමයන් වර්ධව හැසිරුණොත් සතර අපාය උපදිනවා. වැඩි කාම සේවනයේ යෙදෙන්න එපා. පරපුරුෂ සේවනේ පරස්ත්‍රීන් කරා යොමු වීම බොහොම වැරදි වැඩ. බුදුරජාණන් වහන්සේ පිළිකුල් කළ කාරණා. තමන්ගේ ජීවිත ගමන පිරිසිදු ලෙස වාසය කරන්න ඕන. අඹුසැමි වශයෙන් පවුලක් හැටියට හිතට ඕන ඕනත යන එක තමන්ට දුක්ඛිත විපාක සමයිතු වෙන කාරණාව මේව තමන් විමසන්න ඕන තමන්ගේ බන අහනගෙන අහනවා වගේම තමන් විමසන්න ඕන මේ කියන කාරණා මොනත කොයිතාක් දුරට තමන්ගේ ජීවිතයට වැදගත්ද කියන එක. කාමසේවණී යෙදෙනවා නම් ඒත් සතර පහ උපදිනවා. වැරදි කාමසේවණේ හොඳ නැහැ. බැරි වෙලා හරි මනුස්ස ලෝකෙක උපදිනවා නම් යන යන තැන හතුරුම තමයි හම්බෙන්නේ. හතුරුම තමයි හම්බෙන්නේ. බොරු කියන එක, සුරාව පානය කරන එක ඒවත් සතර පහ උපදින්න හේතුයි. බැරි වෙලා හරි මනුස්ස ලෝකවල උපදිනවා නම් ওই බොරු කියන මිනිස්සුන්ට මොකද වෙන්නේ? නොකල වැරදි වලට හවු වෙනවා. අභූත චෝදනා Tamanට විඳින්න වෙනවා. සුරාව පානය කරන අය. අපි හැමදාම බනවලදී කියනවා බොන් දෙපා බොන් දෙපා. ඒ වගේම වැඩසටහන් වලදී වෛද්‍යවරු කියනවා මත් වතුර හොඳ නැහැ. ඈ නික්කුඩු හොඳ නෑ සිගරට් හොඳ නෑ මේව පාවිච්චි කරන්න එපා බොන්න එපා කී කියා කියනවා ධර්මයේ අතින් ගත්තාමත් ජීවිතවල මහා විනාශයන් පෞල් ජීවිත කඩාකප්පල් වෙන ඒවා දරුවන්ගේ අනාගත ගමන අඳුරු වෙන ඒවා ඈ ස්වාමි භාර්ය යුතුයකම් සියල්ලම බිඳ වැටෙන ඒවා ඊළඟට ලෙඩ රෝග වලට ලක් වෙන ඒවා දුගතිගාමි වෙන්න වෙන ඒවා මේ ඔක්කොම කියනවනේ ඒත් අහන්න තුනේ අපේ මිනිස්සු බොන්නේ දැන් බොන අයට මොකක්ද වෙන්නේ සතර අපාය උපදින්න වෙනවා බැරි වෙලාවත් manuss ලෝකෙක ඉපදුනා නම් විපාක බොහොම භයානකයි මේ රටේ මිනිස්සු මේ ලෝකේ මිනිස්සු ඇයි බොන්නේ කියලා මම ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද ඔබ දෙන උත්තරේ? මිනිස්සු බොන්නේ తాවකාලිකව ඔළුව නරක් කරගන්න. මිනිස්සෙක් බොන්නේ ඉස්සෙල්ලා මිනිස්යාගේ හිතේ ස්වභාවය ප්‍රകൃති. දිව්වට පස්සේ විකෘති. බොන්නේ ඉස්සෙල්ලා අනේ හොඳයි. දිව්වට පස්සේ උම්මත්තකෙක් වගේ. බලන්න හොඳට හයියට ඇවිදගෙන ආපු මිනිස්සු බිව්වට පස්සේ යන්නේ කකුල් හතරෙන්නේ. හොඳට සීයෙන් කතා කරපු මිනිස්සු බිව්වට පස්සේ කතා කරන්නේ අවසීයෙන්නේ. ඉන්න තැන අඳුනන්නේ නැහැ. කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. පාරේද යන්නේ කියලා තේරෙන්නේ නැහැ. බොහොම විකෘති වෙච්ච මානසික මට්ටමකට වැටෙනවා. එතකොට මත්වතුර භාවිත කළාම తాවකාලිකව ඒකෙන උම්මත්තකෙක් බවට පත් වෙන්නේ. හරියට කෙලින් වචනෙන් කිව්වොත් తాවකාලිකව පිස්සෙක් වෙනවා. එතකොට අපේ මිනිස්සු බොන්නේ මත් වෙන්නේ తాවකාලිකව පිස්සෙක් වෙන්න තියෙන උවමනාවට. දැන් తాවකාලිකව පිස්සෙක් වෙන්න තියෙන උවමනාව නිසා මේ සල්ලි වියදම් කර කර තැබෑරුම් වලට ගිහිල්ලා සල්ලි විසි කර කර අර පෞකාරය බෙදෙන වසවිස ටික මත්පැන් ටික අරගෙන මොකක්ද කරගන්නේ තමන් පරලොව ගියාටත් පස්සේ දුක පිණිස හේතු වන ආයේ මනුස්ස භවයක ඉපදුනහම මොකද වෙන්නේ දැන් දැන් සල්ලි දිදීනේ මත් වෙන්නේ බාරයකට සල්ලි පුද පුදා මත් වෙනවා අනුන්ගේ බඩමුට්ටු හොරකම් කර කර ඒව විකුණ විකුණා මත්වෙනු. හැංගි හැංගි මත්වෙනු. පෞල් ජීවිත කඩාකප්පල් කරගෙන මත්වෙනු. එතකොට සල්ලි මිල මුදල් වියදම් කරලා මත් වතුර භාවිත කරලා මත්විච්ච මිනිසයාට නොමිලේන ඔන්න කර්ම විපාක නොමිලේ. පයි සත පහක්වත් තැබෑරුම් වලට දෙන්න ඕන නැහැ. නොමිලේන తాවකාලිකව නෙවෙයි ඉපදිච්ච දවසින්දලා මැරෙනකම් උම්මත්තකේ කැටියට වාසය කරන්න පුළුවන්. මන්ද බුද්ධික වෙලා උපදිනවා. උම්මත්තකය වෙනවා. ඔන්න මත්තතර භාවිත කරාම ලැබෙන ආදීන. මේ භවයේදී සල්ලි දිදී බීලා ඔළුව නරක් කරගෙන ඊළඟ භවයේදී සල්ලි වියදමක් නැතුව නොමිලේම ජීවිත කාලෙම ඔළුව නරක් කරගෙන ඉන්න පුළුවන්. දැන් ඔන්නෝය ආදීනව පක්ෂය පිළිබඳව හඳුනගන්න මිනිස්සයා ඒ ආදීනව ගැන කියනකොට ඒ ආදීනව පිළිබඳව දැනගන්නකොට ඒ පුද්ගලයා තමන්ගේ හිතට ඒ ඒ ආශාවල් ඇති වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් මේ මම පංචශීල ප්‍රතිපදාව ගැන කිව්වේ. ඔය වගේම තව තව පහත් මානසික මට්ටම් නරක සිටිවිලි ධාරාවල් අපේ හිතවල තියෙනවා. නරක නපුරු දේවල් රාග, ద్వේෂ, මෝහ, මාන්න, මදේ, ඊර්ෂ්‍යාව, වෛර, තරහව, පරිගැනීම මේ වගේ නරක නපුරු සිතුවිලි අපේ හිතවල තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන මේව නරකයි කියන එක. දැන් මේ උදාහරණ ඇටියට කෙටියෙන් මම සඳහන් කිරීමක් කළේ මේව නරකයි කියලා. එතකොට දැන් අර නරක සිතුවිලි නරකයි කියලා නොදන්න මිනිස්සය පහත් කියලා කියන්නේ ඒ මිනිස්සයා ඒ නරක සිතුවිලි නරකයි කියලා දන්නේ නැති නිසා ඒ නරක සිතුවිලි නැතිකරන්න න චන්දං ජනිස්සති කැමැත්තක් ඇති කරගන්නේ නැහැ න වායමිස්සති න විරියං ආරභිස්සති වීරයක් ආරම්භ කරන්නේ නැහැ වෑයමක් කරන්නේ නැහැ එයාට උනන්දුවක් එන්නෙම නැහැ සතෙක් මරන්න හිත පහළ වෙන මధుරව කරකිනකොට අපෝ මේ හිතට ආපු මේ මේ සත්ත්ව ඝාතන චේතනාව මං ක්‍රියාත්මක කළොත් මට අර විපාක ලැබෙන්නේ කියලා එයා හිතන්නේ දැක්ක ගමන් මරලා දානවා දැන් සමහරුන්ට සත්තු මරාගෙන කන්න ඕනනේ දැන් අච්චර මාළු ලෑලි වල මාළු විකුණන්න තියෙද්දි අපේ සමහර මිනිස්සු ඉන්නවනේ බෝක්කු ගානේ අර බිලි කොක්කවල් දාගෙන මරාගෙන කන්න ඕමනාවෙන් ඉන්න මිනිස්සු එතකොට ඒවා නවත්තන්න උත්සාහ කරන්න. දැන් මත් වතුර භාවිත කරන එක වැරදි කියලා තේරුම් ගත්ත මිනිස්සේ කඩුම ගානේ ඒක නරකයි කියලා දන්නවනම් ඒක නවත්ත ගන්න වෑයමක් තමන් වැඩට ගිහිල්ලා එනකොට බස් එකෙන් බහින තැනම තැබෑරුමක් තියෙනවා නම් ඒ බස් එකෙන් දැස්ස ගමන් තැබෑරුම දකින්නකොට බෝතලයක් අරන් යන්න හිතනවා නම් ඒක නවත්ත ගන්න කැමැත්ත තියෙන කෙනා කරන්නේ ඊළඟ බස් වලටකින් බහිනවා අන්න එහෙමයි කරන්නේ. Taman gedara yana pare තැබෑරුමක් තියෙනවා නම් වෙන දුර වුණත් කවන වෙන පාරකින් යනවා. ඔක දැක්කාම ඔළුව නරක් වෙනවා නම් ඇවිස්සෙනවා. කැමැත්ත තියෙන කෙනා කොහොම හරි බේරෙනවා. දන්නේ නැති කෙනා, තේරුම් නොගත්ත කෙනා ඒ නරක සිතිවිල්ල ආපු ගමන් ඒක ක්‍රියාත්මක කර කර දුවනවා මිසක් ඒක නවත්තන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා මොකක්ද යාට වෙන්නේ? සරාගෝ සදෝසෝ සමෝහෝ සංකිලිත චිත්තෝ කාලං කරුන්ති රාග සහිතව ద్వේෂයේ සහිතව මෝහයේ සහිතව නරක අකුසල කර්ම පුරවාගත්තු අපිරිසිදු සිතින්ම මරණයටපත් වෙන්න වෙනවා මරණයටපත් වුණාට පස්සේ කෙනා දුගතිගාමී වෙනවා ඒ නිසා වැරදි මගක යන්න එපා තමන්ගේ හිත තුළ ඇතිවන නරක සිතිවිලි නරකයි කියලා හඳුනගෙන ඒ එනේන සිතිවිලි විනාශ කරන්න උත්සාහ කරන ආදීනව දැකගෙන ආදීනව දැකපු කෙනා නරක සිතිවිල්ලක් එනවා නම් ඒ නරක සිතිවිල්ල නරකයි කියලා දැකලා ඒ නරක සිතිවිල්ල නැති කරන්න චන්දං ජනෙස්සති කැමැත්ත ඇති කරගන්න. වායමිස්සති විරියං ආරභිස්සති වීරය වැයම ඇති කරගන්නවා ඒ කෙනා. ඒ නිසා ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා අරාගෝ අදෝසෝ අමෝහෝ අසංකිලිට චිත්තෝ කාලංකරොන්ත රාග රහිතව ద్వේෂේ රහිතව මෝහේ රහිතව පිරිසිදු සිතින් යුක්තව මරණයටපත් වෙන සමහර මිනිස්සු මේ ලෝකේ ඉන්නවා මත්තර භාවිත කරලා කරලා යථාර්ථය තේරුම් ගත්තෙන් පස්සේ එහෙමම නවත්තලා දානවා තමන්ගේ හිත ශක්තිමත් කරගත්තොත් වර්ධින් මිදෙන්න පුළුවන් හැබැයි ආදීනෝ දැකලා හැදෙන්න ඕන ඊළඟට මේ හැම කෙනෙකුගේම චිත්තසංතාන තුල හොඳ සිතිවිලිත් තියෙනවා. ඒ හොඳ සිතිවිලි හොඳයි කියලා දන්නේ නැත්නම් ඒවා පෝෂණය කරන්න නොචන්දංජන සිත කැමැත්තක් ඇති කරගන්න. ඒ දන්නේ නැන්නේ මේවා හොඳයි කියලා. දැන් හොඳ දන් දුන්නා දන් දුන්නාම මොනවද? හොඳ විපාක ලැබෙනවා. ප්‍රත්‍ය සම්පත්තිය ලැබෙනවා. සිල් රැක්කාම හොඳ රූප සම්පත්තියක් ලැබෙනවා. භාවනා ප්‍රගුණ කරාම ප්‍රඥාව ලැබෙනවා. මෙන්න මේ මේ විදියට Tamange හිතට ඇතිවන හොඳ සිතිවිලි හොඳයි හොඳ විපාක ලබා දෙනවා කියලා දන්නේ නැති මිනිස්සයා ඒ පෝෂණය කරන්නේ නැහැ. ඒ නිසා එයා පහත්. දන් දෙන්න හිතුණත් දෙන්නේ නැහැ. ඒ හොඳ සිතිවිල්ල හොඳයි කියලා අඳුනන්නේ නැහැ. සිල් රකින්න හිතුණත් රකින්නේ නැහැ. භාවනා කරන්න හිතුණත් භාවනා කරන්නේ නැහැ. හැබැයි හොඳ සිතිවිල්ල හොඳයි කියලා දන්න කෙනා මොකද කරන්නේ? ඒවා ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කිරීමෙන් ඒ කෙනාට සුවපත්භාවය ලබන්න පුළුවන්කම ලැබෙනවා. මම වර්තමානයේ අපිට අහන්න ලැබිච්ච ප්‍රවෘත්තියක් ගැන කතා කරනවා. මේ කාරණා පැහැදිලි කරන්න මම ගන්නේ. පහුගිය කාලේ ඔබට ආරංචිය ආවා එක පුතෙක් තමන්ගේ තාත්තට පොල්ලකින් ගහලා ඝාතනය කළා කියලා. මම මේ ඒ ක්‍රියාව කරපු ඇයට අතහස වෙන්න කතා කරනව නෙවෙයි ලෝකයාටම පාඩමක් එතනදී ඉගෙනවෙන නිසා මම මේ කාරණාව කියනවා. ඒ වෙලාවේදී දරුවගෙන් අහනකොට කිව්ව උත්තරේ තමයි දුන්න උත්තරේ තමයි තාත්තා බීලා ගෙදර ඇවිල්ලා අම්මට ගහනවා හැමදාම ඉවසලා ඉවසලා බැරිම තැන තමයි පොල්ලෙන් ගැහුවේ කියලා. දැන් මෙතනදී ඒ දරුව දීපු උත්තරේ හරි වටිනවයි කියලා මම හිතනවා ලෝකයට. ඉවසල ඉවසල බැරිම තැන පොල්ලෙන් ගහන්නේ නේ. දැන් ඉවසීම කියන ගුණාංගය වටිනා ගුණාංගයක්. බුදුරජාණන් වහන්සේ ඉවසීම හරියට අගය කළා. කන්ති පරමන් තපෝතිතික්ඛ. ඉවසීම උතුම් ගුණයක්. අපිට ඉවසන්නනේ බුදුහාමුදුරු උගන්වන්නේ. කකචූපම සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලදී ඉවසන්න උගන්වනවා. ඉවසීම අත්‍යවශ්‍යයි. ඉවසීම සිදු කරන තරමට තමට සැනසීම ලැබෙන්නේ. ඒකනේ කියන්නේ ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ. කොච්චර ඉවසීම පිළිබඳව වටිනා ගුණයක් හැටියට පෙන්වලා තියෙනවද? දැන් බලන්න ඉවසුවා ඉවසුවා බැරිම තැන පොල්ලෙන් ගැහුවා. දැන් එතකොට තාත්තා බීලා ගෙදර ඇවිල්ලා අම්මට කරදර කරලා තියෙනවා. මේක මේ පුතා ඉවසලා තියෙනවා. දැන් ඉවසුවා ඉවසුවා කියන තැන හිටියේ රත්තරන් කොල්ලෙක් නෙවෙයිද? රත්තරන් කොල්ලෙක්. ඒකොල්ල ඉවසලා තියනවා මේක. දැන් ඉවසීමේ ගුණය ඉවසීමේ වටිනාකම නොදන්න මනුස්සයා මොකද කරන්නේ ඉවසීම නවත්තනවා. දැන් මේ දරුවට ගැටලුව මතුනේ ඉවසීමේ වටිනාකම දන්නේ නැති නිසා ඉවසුවා ඉවසුවා ඉවසීම නැවැත්තුවා පොල්ලෙන් දෙකුවා. බලන්න පොල්ලෙන් ගහපු තැන අර රත්තරන් කොල්ලට මොකද උනේ? තමන්ගේ පියතුමා ඝාතනය කළ ආනන්තරීය පාප කර්මය සිදු කරගත්ත පෞකාරය බවට පත්වෙන්න සිද්ධ වුණා. ඉවසල ඉවසල බැරිම තැන ඔබත් කරන්න යන සමහර වැඩ නිසා ආනන්තරීය පාප කර්ම නොවෙන්න පුළුවන්. නමුත් යම් යම් පාප කර්ම තමන්ගේ ජීවිතයට එකතු වෙන්න ඉඩ තියෙනවා බලන්න. ඉවසල ඉවසල බැරිම තැන ගහලා එලෙව්වා. තියෙනවනේ. ඉවසල ඉවසල බැරිම තැන මම මේ වචනේ කිව්වා. ඉවසල ඉවසල බැරිම තැනයි මම මේ තීරණය ගත්තේ. බලන්න. ඉවසල ඉවසල බැරිම තැන කරන්න යන වැඩේ නිසා, ඒ කියන්නේ ඉවසීම නවත්තල, ඉවසීමේ ගුණයේ වටිනාකම ආදීනව දන්නේ නැති නිසා, ඒක නවත්තල කරන්න යන වැඩ නිසා මහා පෞකාරය බවට පත්විය හැකියි. ඒ නිසා ඉවසීම කවදාකවත් නරක වෙන්නේ නැහැ. අර දරුවා ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසුවා නම් ආනන්තරිය පාප කර්මයක් කරගන්නෙත් නැහැ. හිරේ විලංගු වැටෙන්නේ නැහැ. ඒකට කරන්න තිබිච්ච විදිය හරියට කළා නම් එතන කොච්චර සාර්ථක වෙනවද? එතකොට ඔබේ ජීවිතේට හරි වැදගත්. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ යහපත් ජීවන රටාවක්. ඒ යහපත් ජීවන රටාවක කාලය ගත කරන්න ඔබ ඔබේ චිත්තසංතානවල ඇතිවන සිටිවිලි පිළිබඳව හොඳ අවබෝධයකින් වාසය කරන්න ඕන. හොඳ මිනිස්සෙක් බවට පත් වෙන්න ළමා කාලෙදී බුදුදහමට යොමු වෙන්න තරුණ කාලෙදී බුදුදහමට යොමු වෙන්න හිතට ඕනෝනත යන්න ගියොත් අපි අගාදෙට වැටෙන්නේ නිරේගාමි වෙන්නේ දුගතිගාමි වෙන්නේ දැන් අද වර්තමානයේ දරුවෝ අධ්‍යාපනය ලබනවා අධ්‍යාපනය ලබනවා නමුත් ආධ්‍යාත්මික ගමන දුර්වලයි ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා දෙමව්පියෝ තුඟන්නනවා උඟන්නනවා ආධ්‍යාත්මික ගමන සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට බිඳ වැටිලා තියෙන්නේ. ගෙදර අම්මා කිව්වොත් පුතේ පානපත්තු කරන්න කියලා දැන් මට බය වෙලා නැහැ. මල් ටිකක් කඩාගෙන එන්න කිව්වොත් අනේ අම්මා කඩන්න. අද යන් පන්සලට බණ අහන්න මට බෑ අද හොඳම ටෙලිනාට්‍ය හොඳම කොටස. ගෙදර නවතිනවා. ඒ කියන්නේ ආගමට දහමට ආධ්‍යාත්මික පසුබිමට ලංවීම නැහැ හැබැයි ඉගෙන ගන්න. ඇත්තටම පින්වත්නි කියන්න තියෙන්නේ ඉගෙන ගන්න එක කරන්න ඕන. ඒක ජීවත් වෙනවනම් හරි වටිනවා. හැබැයි ආධ්‍යාත්මිකයක් තෝන. මොකද? අර ඉගෙන ගන්න අතරතුරදී මැරෙන්න ඉඩ තියෙනවානේ. දැන් අද ගොඩක් වෙලාවට වෙන්නේ අනේ ජීවත් වුණොත් හොඳයි, මලොත් අනාතයි. එයි යහපතක් කරලා නැහැ. තරුණයෝ වැඩිහිටියෝ ඔබ පොඩ්ඩක් ඔබ ගැන කල්පනා කරලා බලන්න. උදේ ඉඳලා රැ වෙනකන් හම්බ කරනවා, හම්බ කරනවා, හම්බ කරනවා, පොය දවසටත් හම්බ කරනවා, ඉරිදටත් හම්බ කරනවා. හම්බ කර කර පංච දුස්චරිත කර කර ඉන්නවා. ජීවත් වුණොත් හොඳයි ඔබ මලොත් අනාතයි. ධර්ම මාර්ගයක් නැත්නම්. ඒ නිසා මේ ආරාධනය වැරදි දිවි පෙවෙත වැරදිමයි. ඒක කවදාකවත් සුවපත් භාවයට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා නරක ගමන අත්හරින්න. වැරදි ගමන අත්හරින්න. කෙලෙස් වලට බර වෙච්ච ගමන අත්හරින්න. එයින් ඉවත් වෙලා යහපත් මාර්ගයට එන්න වටිනා සිතුවිලි වල වටිනාකම හඳුනගන්න හඳුනගෙන ජීවිතේ ගත කරන්න එවිට ඔබට ජීවිත ගමන සුවපත් කරගන්නත් පුළුවන් හදිසියේදී Tamange මරණය සිද්ධ වුණොත් පරලොව ගමන සුවපත් කරගන්නත් පුළුවන් මේ මාර්ග දෙකම සුවපත් කරගන්න උත්සාහ කරන කෙනා තමයි සාර්ථක ඒ නිසා මෙලොව පරලොව දෙභවයේම සුවපත් කරගන්න උතුම් අමාමහ නිවනින් සැනසෙන්න මේ සිදු කළ ධර්ම දේශනාව ඔබට හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ටහා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු ධර්මාන් ශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ මාර්ගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේ තත්මවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු ශ්‍රාවක පින්වත් ඔබට පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්ව ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමිකංශයෙන් නිමසන්න. දුරකථන අංකයේ 0